එහෙනම් අද මේක ආයතනයේ අරගෙන භාවනා කරන ආකාරය පිළිබඳව කරුණු කීපයක් ඇලීමට අදහස් කරන්නේ. මේ ආයතන ගැන පැහැදිලි අවබෝධයක් සෑම කෙනෙක් ඇති කර ගන්න ඕනේ. ඒ අවබෝධයක් ඇති නොකරගෙන මේ ආයතන කෙරෙහි ඇලී බැඳී කටයුතු කිරීම නිසා තමයි සංසාර ගමන දෙක්කස් දෙන්නේ කියන්නේ. එනිසා සංසාරයේ කොට කර ගැනීමට බලාපොරොත්තු වන විශේෂයෙන් ආර්ථික අධිකායතන ආයතන බාහිර ආයතන හය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඒවා ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන ඒවා පිළිබඳ තියෙන සංදනාගේ අයින් කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් ඔය සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වනවා පුනිතකරණ විත්තේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී වේරති දසෝ අජ්ජත්තිත භාගේසු ආයතනේසු කියලා. මේ ධම්මානුපස්සනා භාවනා වඩන ආධ්‍යාත්මික ආයතන 6 සහ අධ්‍යාත්මික ආයතන 6 හා බාහිර ආධ්‍යාත්මික ආයතන 6 අරමුණු කරමින් කියන එකයි ඒ සරල අදහස. බොහෝ අවස්ථාවලදී මේ බුදුරජාණන් වහන්සේ මේ ආයතන අරගෙන ප්‍රතිගමන භාවනා ගැන විස්තර වශයෙන් කම් දක්වා තිබෙනවා. මේ ගේමානන්ද සූත්‍රයේ දක්වන තියෙන අයං ස්ථානන්ද අනත්ත සංඥා අයං දසවද්දත්තික භාගයේ සවාසනීසුකය. ඥානාත් සංඥාපවා ආධ්‍යාත්මික සමාන තුළ පවත්නා වූ ආයතන සහ බාහිර ආයතන පිළිබඳව ඇති කර ලැබී තියෙන එකයි ඒ අදහස. ඉතින් බොහෝ අවස්ථාවලදී ඒ ආකාරයෙන් විවිධ තැන්වල ආයතන ගැන කතා කරලා තිනවා. ඒකාන්‍යායතනානි වේදසබ්බානි ඉතභාගාන්‍යායතනානි වේදසබ්බානි කියලා දක්වලා තියෙන එක තැනකදී ඔය සනායතන විභංග වෙන සූත්‍රවල සූත්‍රයකින් දීපේකෙන් තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන හය දැනගන්නට ඒ බාහිර ආයතන හය දැනගන්නට කියන එකයි මේ අදහස. ඒ අනිත්‍යකාඥාන වේකබ්බාණේ විකෝපණේ සංවත්තං දීචේ සම්පටිච්ඡෝතම්. මේ ආධ්‍යාත්මික ආයතන හය දතේතේ කියලා මා ප්‍රකාශ කළේ කුමක් සඳහාද? එතනට කියන්නේ ඒකට පිළිතුරු වශයෙන් දක්ඛ ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයට ආයතන කියන වචන හය එකතු කරලා දක්ඛායතන ආදී වශයෙන් මේ කරුණමයි දක්වන්නේ. එතකොට බාහිර ආයතන වශයෙන් දක්වන්නේ රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටම් ආයතන, ධම්ම ආයතන. ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, ජීවිත දැන රස කායර ඉස්ප හම්වන ස්පර්ශය වගේ මනසින් අරමුණු කරන විවිධ අරමුණු ධර්මාරම්මන මේවා බාහිර ආයතන වශයෙන් දක්වා තිබෙනවා. එතන මේ ආයතන කියන වචනේ අදහස සංසාරයේ දික්කැසීමට හේතු වෙන යම්තා සංස්කාර ධර්ම ජනිත වන ස්ථානය වෙන අර්ථය. කියන්නේ සංස්කාර සංසාර ගමන දික්කැසීමට හේතු වන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ගැලීමයි අවිද්‍යාපත්‍ය සංස්කාර කියන කතාවයි අපකාර කරේ. එසේ ඒ සංස්කාර ගැලීමට හේතු වන ස්ථානයේ තියෙන අර්ථයෙන් අනුමේ ආයතන කියන එක ප්‍රකාශ කරනවා. ඒ එක පැත්තක් අනිත් පැත්තෙන් කතා කරන්නත් පුළුවන් මේ සංසාර ගමන නතර කිරීමට අවශ්‍ය වන ආකාරයේ සිටිවිලි සමුදායන් ගන්න ස්ථානය කියලා අපිට ඒක ඒකටතරක් කතා කරන්න පුළුවන්. එතකොට සංසාරේ ගමන දික්කැසීමට හෝ නැත්නම් මේ සසර ගමන නියම කරලා සසර දුකින් මිදීමට අවශ්‍ය වන ආකාරයේ ඒ සංස්කාර ධර්ම ගලා යන ස්ථාන කියන අර්ථයෙන් අපි මේ ඉන්ද්‍රිය හයට ආයතනය කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඇහැ කියන එක ඉන්ද්‍රිය ධර්මයක්. කන කියන එක ඉන්ද්‍රිය ධර්මයක්. නාසය, දිව, ශරීරය, මනස කියන මේවා ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියන එක මෙයාට තේරෙනවා මේ විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම තිබෝ පමණින්ම එන ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට පත්වන්නේ නැහැ. එන තිබෝ පමණින් එන දක්ඛායතනයක් බවට පත්වන්නේ නැහැ. ඒ කියන්නේ චක්කු කියලා ආයතන කියන වචනත් එක්ක එකතු වුණාම චක්කු ආයතන දක්ඛායතන වෙන්නේ. එතකොට ඇහැ කියන එක ආයතනයක් බවට පත්වන්නට නම් ඇහැට රූපයක් හමු වුණාට පසුව ඒ පිළිබඳ සිතේ ගැනීමක් සිදුවන්නට ඕන. ඇහැට රූපේ හමුනාට පස්සේ චක්කු විඥානයේ සිට ඇදෙනවා චක්කු විඥාන සිට ඇතුණු පමණින් ඇහැ චක්කාදයක් වඩපත් ගන්නවා ඒකට චක්කු විඥාන සිට පහළ වුණාට පස්සේ චක්කු සංපස්සේ ජනිත වෙනවා චක්කු සංපස්සේ ඇතුණු පමණින් ඇහැ කියන ඒ කියන්නේ චක්කුන්ද්‍රිය ඇහැ කියන ඉන්ද්‍රිය ධර්මය චක්ක ආයතනයක් ආයතනයක් වඩපත් ගන්නේ නැහැ ඒ දකින්නද රූපේ ඇහැට පෙනෙනද රූපේ අරමුණු කරගෙන අවරාකාරයෙන් හෝ සිතේ ගැලීමක් සුදුකමින් ඇතිවනවා නම් අන්න එවිටයි ඇහැ ආයතන බවට පත්වන්නේ. දකින්න ලද රූපේ හොඳයි කියලා හිතන්න පුළුවන්, නිරේ ලස්සනයි කියලා ඒකෙන් පැත්තෙන් බලන්නත් පුළුවන්. නැත්තම් නොලක පැත්තෙන් මේවා හොඳ නෑ නරකයි ඒ වගේම පිළිකුල් ආදී විවිධ ආකාරයෙන් හිතන්නත් පුළුවන් දුෂ්ටයි හතුරයි ආදී වශයෙන්. එහෙම නැත්නම් ඒ පිළිබඳව මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේවා මේ පටවියා පොටේජෝ වායවා විධාතු ආදී ආකාරයෙන් මානසිකාර පවත්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇහැට පැකපු රූපය අරමුණු කරන කරුණාව ඇති කරන්න පුළුවන්, මෛත්‍රිය කරන්න පුළුවන්, මෙලිතාව, දේශාවෙන් ධර්මතාව ඇති කරගන්නත් පුළුවන්. මේ විදිහට ප්‍රසන්න පාක්ෂික වේවා, ප්‍රසන්න පාක්ෂික වේවා, අවර සිටින් ධම්ම පරම්පරාවක් හරියි. ඒ දකින්නද රූපේ අරමුණු කරගෙන සිත තුළින් ගලා යන අවස්ථාවක් උද්ගත වූ අන්න එම අවස්ථාවේදී තමයි ඇහැ සංකායයන් බවට පත්වන්නේ. මේ කියන කතාව හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. එතකොට කන කියන එක නිකම්ම ආයතනයක් වන්නේ ඒක සෝත ඉන්ද්‍රිය පමණයි ඉන්ද්‍රිය ධර්මයක්. කන තිබෝ පමණින්ම ඒක ඉන්ද්‍රිය ධර්මයක් නිසා ආයතනයක් බවට පත්වන්නට පත්වන්නේ නැහැ ආයතනයක් බවට පත්වන්නට අවශ්‍ය නම් කනට ශබ්දේ වදින්නට ඕන. ශබ්දේ වැදිලා සෝත විඥානේ නැතුව පමණින්ම ඒක සංකායතන බවට පත්වන්නේ. සෝත විඥානේ ඇතුළේ සෝත සම්පස්සේ නැතුව පමණින්ම එතනත් සෝත ආයතන බවට ඒක පරිවර්තනය වෙන්නේ. ඒ අසනබද ධර්මයේ අසනබද කරුණේ ශබ්දයේ පිළිබඳව විවිධාකාර සිතිවිලි තමාගේ සිත තුළින් ගලනවා නම් අර කලින් කියපු විදිහට ලෝභ දෝෂ මෝහ කුසල පාසික දේවල් හරි අනිත්‍ය දුක්ඛ නාම ආදී වශයෙන් හරි කවර ආකාරයකින් හරි අපගේ සිත තුළ සිතිවිලි ධර්ම ගලනවා නම් ඒ සිතිවිලි ධර්ම ගලන අවස්ථාවේදී මේ කන කියන එක සෝත ආයතන බවට පත් වෙනවා. ඒත් දැන් මේ අවස්ථාවේදී මේ ආගේ කන සෝත ආයතන බවට පත් වෙලා තියෙනවා. නමුත් නාසය සෝතා ගාන ආයතනයක් බවට පත් වෙලා නැහැ. ගාන ගාන නාසය තියෙනවා. ගඳ සුවඳක් ඇවිල්ලා වදින්න ඕනේ. පිළිබඳ සිතේ පහළ වෙන්න ඕනේ. ගාන ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ගාන ආයතනය මෙතන පහළවන්නේ නැහැ. මේ මේ අවස්ථාවේ මම හිතන්නේ. එතකොට දිව තියෙනවා. දිව තිබුණාට ජීවා ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ඒක කිසිම රසක් ඇවිල්ලා ඒ පිළිබඳ කිසිම සිතෙවිල්ලක් දැන් ඇතිවන්නේ නැති නිසා ඒක ජීවා ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. සමහර විට කයට ස්පර්ශ ගෑවිලා කය වාඩි වෙලා තියෙන තැන් වලට රත් වීම ආදී දැනෙලා ඒ පිළිබඳ සිතිවිලි ඇති වුණොත් කාය ආයතනය පහළවන්නත් පුළුවන් නැත්නම් කාය ආයතනය පහළ නොවී තිබෙන්නත් පුළුවන් මන ආයතනය ඒ මනසේ සිතිවිලි දැන් උද්ගත වෙනවා නියත වශයෙන්ම පහළ වෙනවා එතකොට මේ ආයතනය කියන එක ගැන අර්ථ නිරූපණයක් අපි දැක්කේ ආයතන බවට මේ ඉන්ද්‍රිය ධර්මයන් පස්සන්නේ කොහොමද කියන කරුණ ගැන මේ හැටි දැන් පැහැදිලි අවබෝධයක් තිබෙන්න ඕන. ඒ බාහිර ආයතන අපි එතකොට අභ්‍යන්තර ආයතන. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන කරුණු හයද. ඇහැට රූප, කන, ශබ්ද ආදී වශයෙන්. එතකොට මේ බාහිර ආයතන හය දැකීසේ කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ මේ මතු පිටින් දැක්කන අර්ථය දැකීම සඳහා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම වල තියෙන මතු පිට අර්ථයේ එල්බගෙන කටයුතු කළොත් එහෙම අපිට නියම ධර්මයේ මතු කරගන්නට හැකියවන්නේ නැහැ. නිසා ඒකෙන් නිලිමිත දකින්නට පුළුවන් ශක්තියක් අධිගේ සිදතල තියෙනවා. ඒ බාහිර ආයතනනි වේදිතබ්බානි කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරනවා. බාහිර ආයතන හය ඔබලා දත යුතුයි කියන එකයි අදහස. නමුත් මේ බාහිර ආයතන කියන්නේ අපි උදාහරණයකට ගමු ඇහැට රූපයක් දැක්කහම රූප ආයතනය වෙනවා. මේ ලෝකේ තියෙන රූප ඇහැට පෙනෙන රූප කිසිවක් රූපා ආයතන බවට පත්වන්නේ යම් කිසි පුද්ගලයෙක්ගේ සිත තුළ ඒ රූපයේ පිළිබඳ සිතිවිලි සංදායක් දැනිතුනේ නැත්නම් ඒ ඒ පුද්ගලයාගේ සිත තුළ ඒ දකින දකින ලද රූප පිළිබඳ සිතිවිලි පහළ වුණොත් පමණයි ඒ දකින ලද රූපයේ රූපා ආයතනයක් බවට පත්වන්නේ. එහෙම නැත්නම් ඒ රූප ආයතන නෙවෙයි. ඒක හොඳට පැහැදිලිව තේරුම් ගන්නට ඕන මෙතනින් ගැඹුරු අවබෝධයක් පස්සේ ඇති වෙනවා. ඒක නිසා කන තිබුණ කනට ශබ්දය ඇවිල්ලා වදිනවා අපිට ඒකට ඒක සිංහල සිවිඥාන සෝතායතනෙ වෙනවා. නමුත් මේ ශබ්දය ඕත් ශබ්ද ආයතනයක් බවට පස්සන්නේ නිකම්ම ශබ්දයේ තිබුණ කමනේ. දැන් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන යනවා. ඒකට මේ ධර්මයේ අහනකොට මේ ධර්ම ශබ්දය මේ ඇට ශබ්ද ආයතනයක් බවට පස් වෙනවා. මේ අවස්ථාවේදී අපි දුම පොරොල්ලේ කරනවා නැත්නම් වාහනයක් වෙන ශබ්දයක් කරනවා අපි ඔකට කිසිම මානසිකාරයක් පවත්න්නේ මේ ශබ්දයේ කණේවි වැදුණු පමණින් මේ ශබ්දයේ ශබ්දායතනයක් බවට පත්වන්නේ මේ ඒක නිසා මේකෙන් තේරුම් ගන්න මේ බාහිර ආයතන කියන ඒවා ආයතන බවට පත්වන්නට නම් අපගේ සිත තුළ ඒ අරමුණ පිළිබඳව සිටිවිලි සමුදායක් දලා යන්නට අවශ්‍යයි එසේ ගලා යන්නේ නැත්නම් ඒ එකම අරමුණක්වත් ආයතන බවට පත්වන්නේ නැහැ. මේ කතාවෙන් මට වෙන ගැඹුරු අවබෝධය මොකද්ද මේ බාහිර ආයතන වල කිසිම වැදගත් භාවයක් නැහැ කියන්නේ. ඒක පෙන්වන්න කිරීමට අපි මේ කරුණක් එක කරුණක් අරගෙන මේ හැට කරුණ පැහැදිලි කරන්න අපි උදාහරණයක් ගමු ඇහැට රූපයක් වෙනවා. මේ රූපේ පෙන්වන්නට පස්සේ භාවනාවේ ඉතා උසස් අත්දැකීමක් නොලබපු සෑම කෙනෙක්ම වාගේ මම රූප බලනවා කියලා හිතනවා මේ රූපේට ඇලෙනවා නැත්නම් රූපේට ගැටෙනවා මේක හොඳයි නරකයි ආදී වශයෙන් තීරණ වලට බහිනවා ඒවා ඒක උපාදාන කරන විවිධාකාරයෙන් දේවල් සිදෙන සමාගයේ සිතට ඉතින් බොහෝ දෙනෙක් ලෝකයේ හැම සත්‍යයක්ම වාගේ සිතන්නේ ඇහැට රූපයක් දැක්කම මේ රූපේට තමයි අපි ඇලුම් කරන්නේ කියලා මේ දැහැට පෙනෙන රූපය කෙරෙහි තමයි අපි ගැටෙන්නේ කියලා. ඒ රූපය කෙරෙහි තමයි අපි මෛත්‍රී පතරවන්නේ කරුණාව පතරවන්නේ නැත්නම් මේ අනිත්‍ය ආදී වශයෙන් බලන්නේ කියලා මෙහෙම වැරදි අවිද්‍යාවක්. වැරදි දර්ශනයක් සමාජයේ සිද්ධ වෙන අනදක්කම. මෙන්න මේ නොදක්කමට අපි අවිද්‍යාවයි කියලා ප්‍රකාශ කරනවා. ඇහැට පෙනෙන රූපයක් දැක්වම සිදුවන ක්‍රියාදාමය මොකක්ද කියලා දැන් මම කියන්නම් ඒක පැහැදිලිව කල්පනා කරලා බලන්න. ඇහැට දැන් රූපයක් පෙනෙනවා දැන් රූප ආයතනයක් බවට පත් වෙනවා මේ රූපේ දකින්න රූපේ කොහොමද ඇහැට ඉස්සෙල්ලාම රූපේ දැක්කාම චක් විඥාන සිතක් පහළ වුණා මේ චක් විඥාන සිත තියෙන්නේ ඇහැට පෙනෙන රූපය තුල නෙවෙයි තමාගේ සිත තුලයි ඒක හොඳට තේරුම් ගන්න. ඒකට ඇහැට රූපේ දැක්කාම පහළ වෙන චක් විඥාන සිත තියෙන්නේ රූපේ නෙවෙයි තමාගේ සිත තුලයි. දැන් ඇහැට රූපේ දැක්කාට පස්සේ චක් විඥාන සිත ඇතුණාට පස්සේ චක්ක සංපස්සේ ඇති වෙනවා. මේ චක්ක සංපස්සේ තියෙන එක තියෙන්නේ ඇහැට පෙනෙන රූපේ තුළ නෙවෙයි තමාගේ සංකාණය තුළ. ඒ රූපේ දැකපු කුංකලියාගේ සංකාණය තුළ. ඒක තේරුම් ගන්න. දැන් මේ චක්ක සංපස්සේ ඇතුණාට පස්සේ පස්සපච්ච වේදනා චක්ක සංපස්සජ වේදනාවක් පහළ වෙනවා. ඒ වේදනාව තියෙන්නේ ඒ දකින්නට රූපේ නෙවෙයි ඒ මේ රූපේ දකින්නට පුද්ගලයාගේ සිත තුළ. මේ පුද්ගලයා ගැන කතාවක් ඉස්සා කලේ සම්මුති වශයෙන් ඒ කරුණ පෙන්වන කීම සඳහා. එතකොට දැන් මේ වේදනාව ඇති වුණාට පස්සේ යම් වේදේති සංසංජානාති කියලා ඔය කියනවා සූත්‍රවල විශේෂයෙන්ම මඟපෙන්නික සූත්‍රයෙන් සූත්‍ර දාපල යමක් විඳිනවා නම් ඒක ගැන සංඥා පහළ වෙනවා කියන්නේ. ඉතින් මේ ඇහැට පෙනෙන රූපේ දැක්කාට පස්සේ අපි හිතමු හොඳ රූපයක් එන්නේ ලස්සනයි කියලා ආස්වාදයක් ගන්න තේනකොටම ඒ ආස්වාදයෙන් මේක මිහිරි ආස්වාදයක් කියලා සුඛාස්වාදයක් කියලා එකාතකින් සංඥාවක් ඇති වෙනවා. මේ සුඛාස්වාදයේ ලබා ගැනීමට නිමින් ආකාරයේ රූපේ හොඳයි හොඳයි කියලා විවිධාකාර සංඥා ඊළඟට දැනෙනවා. එතකොට යම් වේදේති සංස් සංජානාති. යමක් දුඟිනවා නම් ඒ නිදීම තුළින් සංජා සංඥාවක් පහළ වෙනවා කියන එකයි ඒ සූත්‍රය දක්වන්නේ. එතකොට මේ ඒ විදිහට මේ සංඥාවල් පහළ වෙනකොට ඒ සංඥාව තියෙන්නේ දකින්න ලද රූපේ නෙවෙයි ඒ රූපේ දැකපු පුද්ගලයාගේ සිතේ. ඒ සංඥාව ඇති වුණාට පස්සේ වේදනාව ජනිත වෙනවා. අර මා ඉස්සලා කිය වේදනානුස්වාස සංඥාව තියෙනවා කියලා බොහෝ විට ඇහැට දකින රූප තුළින් වේදනාව ජනිතවන්නේ සංඥාව පළමුවෙන් ඇතිවීම තුළින් ඒ සූත්‍රයේ කෙසේ කරුණ දක්වා දෙනවා සිදුවන ආයෝගික ක්‍රියාවලිය එකයි ඇහැට රූපේ දක්වාට පස්සේ අපි රූපේ හඳුනාගත්තේ යම් ආකාරයෙන් නම් ඒ හඳුනාගත් ආකාරයට අනුකූලවයි වේදනාව ජනිතවන්නේ ඒ කියන්නේ අපි රූපේ හොඳයි ලස්සනයි මිහිරි තරුණයි ආදී විවිධ ආකාරයෙන් මේක ලස්සන මල් ලත්තක් ලස්සන රෝස මලක් ආදී කවර ආකාරයෙන් හරි අපි ඒක හඳුනා ගන්න ආකාරයට අනුකූලව අපිට ඒ රූපය පිළිබඳ සුඛ වේදනාවක් දැක්කන්තර දෙන්න පුළුවන්. නැත්නම් ඒ රූපේ නරකයි, දුෂ්ටයි, වතුරයි මට විරුද්ධකම් කළා මේක අප්‍රියයි, මේක පිළිකුල් ආදී වශයෙන් අපි ඒ රූපේ විමසොත් අපිට එතකොට සමහර විට දෝමනස වේදනාවක් ඇති වෙන්න පිළිදෙනවා. බොහෝ විට දෝමනස වේදනාවක් ඇති වෙනවා. නැත්නම් ඒක මඳහත් ආකාරයෙන් බැලුවොත් එහෙම රූපයෙන් අපි හඳුනාගත්තොත් එහෙම මඳහත් වේදනාව සමාගයේ සිද්ධ වෙනවා. එතකොට මේ රූපයේ පිළිබඳ පහළ වූ සංඥාව තමාගේ සිත තුළ ඇති වෙනවා විනම් මේ තමා කියන මම ප්‍රකාශ කරන්නේ රූපේ දක්න පුදුරේ. ඒ තමාගේ සිත තුළ පහළ වෙනවා විනා බාහිර රූපේ තුළ නැති බව තේරුම් ගත යුතුයි. එතකොට මේ සංඥාව නිසා වේදනාව හෝ වේදනාව නිසා සංඥාව කියන මේ කරුණු දෙක අක්ෂර බැඳෙනගෙන එකිනෙකට උපකාරමයෙන් පවන්නා ධර්මතා දෙක මේ ධර්මතා දෙක ඒකාන්ත වශයෙන්ම මේ රූපේ දක්වපු පුද්ගලයාගේ සිත තුළ තියෙන ධර්ම විනා අර අහට පෙනෙන රූපේ තුළ තියෙන දෙයක් නෙවෙයි මේක තේරුම් ගන්න. දැන් මොන වේදනාව ඇතුණාට පස්සේ ඉතින් ජීවිතාකාර සිතිවිලි ගැනීමක් සිදු වෙනවා. හොඳ රූපයක් දැක්කම ලස්සනයි කියලා ලෝභය හිතෙනවා ආශාව හිතෙනවා ඒක ගන්නට ඇලුම් කරන්නට මේ මෙන්දියක් මිලදී ගන්නට ආදී වශයෙන් විවිධාකාර ලෝභ සිතිවිලි ඇති වෙන පුළුවන් නරක ස්ථිතියේ මේ නරක එක අනිෂ්ඨ අරමුණක් නම් හමුවන්නේ ඒ පිළිබඳ ඒකාකාර වැරදි සිතිවිලි ඇති වෙන ස්වම් මෙයා මට හර්ධකම් කරා මේ මේ විදිහට කළා ආදී විවිධ දේවල් ඇති වෙන්නට පුළුවන් එතකොට අ මේ විදිහට සමාජ යම් යම් සිතුවිලි ජනිත වෙනවා නම් ඒ සිතුවිලි සෑමදා සෑම එකක්ම පහළවන්නේ Tamange සිත තුළ. මේ දකින්න දුක කියලා අනේ මෝ සෝපත් වේවා සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. දුකින් මිදේවා දුකින් මිදේවා කියලා හිතන්නට පුළුවන්. මෙයා කර්මයේ අනුව සිටින්නේ කියලා උපේක්ෂිත වෙන්නට පුළුවන්. මෙයාගේ සතු සම්පත්තාව තව දිනනවා කියලා මුදිතාව ඇති කරගන්නට පුළුවන්. මේවා මොකක්වත් නැහැ මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ගොඩක් කියලා සිටින්නේ ඇති කරගන්නට පුළුවන්. දහක ගොඩක් කියලා සිටියේ ඇති කරගන්න මේ කවර සිටින්නා කැටි කරගත්තා. උදාහරණ නරක හරි කුසල් හරි අකුසල් හරි උසස් හරි පහත් හරි කවදාකාර හරි සිටින්නක් ඇති කරගත්තා නම් මේ සෑම සිටින්නක්ම තියෙන්නේ සමංගයේ සිට තුළ. බාහිර රූපේ ලෝකේ රූපේ නෙවෙයි. එතකොට ඒ රූපේ දැක්කාට පස්සේ විඥානේ පහළ වෙනවා කියලා මා කියන්නේ. චක්කු විඥාන ඒක තියෙන්නේ සමාගයේ සිට තුළ. එතකොට ඒක පිළිබඳ සංඥාවක් පහළ වෙනවා මේ සංඥාව තියෙන්නේ තමාගේ සිත තුළ. වේදනාව ජනිත වෙනවා ඒ වේදනාව ඇතිවන්නේ තමාගේ සිත තුළමයි. ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙනවා නම් ඒ සිතිවිලි සමුදාය ඇතිවන්නේ තමාගේ සිත තුළමයි. එතකොට මේක ගැඹුරින් කල්පනා කරලා බලන්න. දැන් බාහිරානි ආතනානි වේතබ්බානි කියන කතාව බාහිර ආයතන මත ආදාගාන නැත්නම් ඒ සම්බන්ධ බාහිර ආයතන හදතේ කියන කතාව හරියට දකින්නකොට බාහිර ආයතන කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඇත්ත වශයෙන්ම තමගේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාම හැර මෙතන බාහිර දකින්න ලද රූපයක් නැහැ. දැන් මේ අය අපි හිතමු ටෙලිවිෂන් එකක් බලලා ලස්සන රූපයක් දැකලා මේක ලස්සනයි ලස්සනයි කියලා ගන්නවා කියලා. ප්‍රාණයක් තියෙන එකක් තියෙන අර ටෙලිවිෂන් එකේ පන් තියෙනවා නෑ. නමුත් අපි හිතමු ප්‍රත්‍යක්ෂ රූපයක් හරි ගැන්වීමක් හරි ගම් කිසි තැනකදී ඒක DL එක මොකක් හරි ලස්සන රූපයක්. මේක දැකලා ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා අපි හිතනවා කියලා හිතමු අපේ ලෝභය ඇති වෙනවා ආසාව ඇති වෙනවා ඒක ලස්සනයි ලස්සනයි කියලා අපි කියනවා. මෙහිදී අර ටෙලිවිෂන් වල දැర్శණය වෙන රූපය තුල සත්‍ය වශයෙන් කිසිම රූපයක් නැති බව මේ අය දන්න කාරණාව. එතන තියෙන්නේ එක සෑම විනාඩියකම මම හිතන රූප 20ක් විතර මාරුවි මාරුවි යන රූප ප්‍රකාම් රාශියක එකතුවක් විතර තියෙනවා. ඉතින් අපි අර වැරදි සංඥාවකින් ඒකට මුලා වෙලා ඒක හොඳයි හොඳයි කියනවා ලස්සනයි කියනවා මේ අසවල් දෙනා අසවල් නළුව අසවල් නිදේ කියලා හඳුනා ගන්න. මේ ඔක්කොම දේවල් කියන්නේ අර ටෙලිවිෂන් එකේ දර්ශනය වෙන්නේ මහා මහා බිහිදී යන ඒ ආයා මාත්‍රවල නෙවෙයි. සමාගයේ සිත තුළ මේක තේරුම් ගන්න. එහෙමනම් මේ බාහිර රූපයක කිසිම අගයක් තියෙනවා. ඇහැට පේන බාහිර කිසිම රූපයක අගයක් තියෙනවා. කිසිම බාහිර රූපයක් තුළින් සමාගයේ සිත තුළ රාගයක් ඇති කර දෙන්නට හැකියාවක් දෙන්නේ නැහැ දෙන්නට හැකියාවක් නැහැ. ද්වේෂයක් ඇති කරලා දෙන්නට හැකියාවක් නැහැ දෝෂයක් ඇති කරලා දෙන්නේ නැහැ මේක හොඳට තේරුම් ගන්න රාගෝච දෝෂෝච කුතෝ නිදාන රාගයේ ද්වේෂයේ කොතනින්ද පහළවන්නේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ආවා බුදුහාමුදුරේට උත්තරේ දෙනවා මෙහෙම රාගෝච දෝෂෝච ඉතෝ නිදාන රාගයේ ද්වේෂයේ පහළවන්නේ මෙතන මෙතන කියන්නේ හදවතින් සිටින් අර බාහිර අරමුණු කියන එක නෙවෙයි එතකොට Tamanda තේරෙන්නට ඕන නම් මෙතන තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්මයක් සමාගයේ సంతානයේ තුල ඇතිගින්නින් නැතිගින්න යාම කියලා. බාහිර ආයතනය කියලා අපි මේ රූපායතනය ගැන කතා කරන්නේ රූපායතනය කිව්වට මෙතන තියෙන්නේ සමාගයේ ආධ්‍යාත්මික වශයෙන් කතා කරනවා නම් සමාගයේ පංචස්කන්ධ රූප ධර්මයන් පහළ වී ඇති නැති යාම. ඒ කියන්නේ දකින්නට රූපයේ දැක්කාට පස්සේ චක්කු විඥානය පහළ වෙනවානේ. ඒක විඥානස්කන්ධයේ ඇදී නැති යමක්. ඒ රූපේ සංඥාවක් හඳුනා හඳුනාගත්තනේ ඒක තමාගේ සංඥා ස්කන්ධයේ ඇදී නැති යමක්. ඒ පිළිබඳ වේදනාවක් දැනුණානේ ඒක වේදනා ස්කන්ධයේ ඇදීමින් නැතිවීමේ යාමක්. ඒ පිළිබඳ සිටිවිලි දැනතෝවා ඒවා සංස්කාර ස්කන්ධයේ ඇදී නැති යාම. මේ සියලුම ධර්මතා ඇති නැති යන්නේ සමාගේ පංච මේ රූපකය සුර කරගෙන ඇය පාදක කරගෙන මේ රූපේ දැක්කේ ඒක නිසා රූපස්කන්ධයත් නිරන්තරයෙන් නැති වෙමින් නැති වෙමින් යනවා. සමාගයේ සිතට අනුව චිත්තජ රූප ඇති වෙනවා. කියන්නේ ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි කියනකොට මොළයේ ශරීර ක්‍රියාත්මක වීමයි සමාගයේ ශරීරයේ ශරීර ක්‍රියාත්මක වීමයි ඒ වගේම මේක නරකයි දුෂ්ටයි කියලා මේ හිතෙන විට අපගේ සිත තුළ ඒ මුල ශරීරයන්ගේ ක්‍රියාකාරීත්වය ශරීර ශරීරයන්ගේ ක්‍රියාකාරීත්වය අතර විශාල වෙනසක් තියෙනවා. මේ දෙක එක විදිහට කියන්න කවන්නේ. එතකොට මේ දෙකෙන්ම පැහැදිලි වන්නේ අපි ඇති කරගන්න සිතිවිලි තුළින් අපගේ රූප රූපස්කන්ධය වෙනස් වෙනවා කියන්නේ. රූපස්කන්ධය තියෙනවා නැතින නැති. එතකොට රූපස්කන්ධයේ පහළ වීමක් තියෙනවා. මේ විදිහට බලනකොට අහැඩ දැකපු රූපායතනය කියන කතාව සත්‍ය වශයෙන් බලනවා නම් අපට තේරෙන්නට ඕන සමාගයේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවි නැතිවි යාමක් හැර මෙතන වෙන මොනවත් නැහැ. ඉතින් හිතන්නේ බාහිර ලෝකයේ රූපාරම්මන තියෙනවා. ලස්සන රූප තියෙනවා, කැට රූප තියෙනවා, ඉතා ලස්සන මිහිරි රූප තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා අතිවිචේ චක්කේජීය රූපාරිතා පන්තමනාපාපී රූපාමූප සංහිතා රජනීය රොයිදිර කියනවා. මේ ලෝකේ ප්‍රිය රූප තියෙනවා මානෙනේ. විෂ්ඨයි, තමන්තයි, මනාපයි, ප්‍රිය රූපයි, ඒ වගේම රජනීය සිට ඇදෙනවා, මදනීය සිට මත් වෙනවා. එවැනි රූප ලෝකේ තියෙනවා. පන්නේ ඒවා පන්නේ තියෙනවා. එතකොට මේ රූප තිබුණට ඒ විදිහට බුදුහාමර ප්‍රකාශ කළාට සායෝගික වශයෙන් මේ ධර්මයේ අපි ජීවිත දකිනකොට අපිට පේන අපිට බලන්න පුළුවන් සත්‍යය තිබෙන්න තෝරන මෙතන තියෙන්නේ බාහිර රූපායතනයක ක්‍රියාත්මකයක් නෙවෙයි සමාගයේ సంతානයේ තුල පහළ වෙන පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමයක් වෙන කතාවක්. මේක හරියටම සමානට අවබෝධ වෙනවා නම් මේ බාහිර රූපයක් දැල්ලාගෙන දැඟලියේ බාහිර රූපයකට අපි ගැටුනේ බාහිර රූපයක් කෙරෙහි අපි මේ ආකාරයෙන් ඊර්ෂ්‍යා කළේ, කෝප කළේ, වෛර කළේ, ඇලුනේ, බැඳුනේ, උපාදාන කළේ, අවරාකාරයෙන් හරි චිත්ත තුළින් කටයුතු කළේ එහෙම නැත්නම් තමන්ගෙම පංචස්කන්ධ ලෝකයටද කියන කතාව තේරුම් ගන්න. මේ බාහිර ආයතනයි ආධ්‍යාත්මික ආයතනයි ක්‍රියාත්මක වන ආකාරය අපි දෙන්නන්නේ සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වශයෙන් මේවා විශේෂයෙන්ම ඔසත් මාර්ග ඵල ලැබීමේ බලාපොරොත්තු වන අයසින් අවබෝධ කරගත යුතුම කරුණු. අන්න ඒක පිළිබඳ ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා ඒ කරුණ මේ ආකාරයෙන් අවබෝධ කරගෙන පිළිපැදීම තුළින්. එතකොට මේ ඇහැට දකින්නට රූපය දැක්කාට පසුව පහළ වූ ත්‍ක්ඥානයේ සංස්කාර ධර්මය. ඒ ත්‍ක්ඥානයේ නිසා පහළ වූ ත්‍ක් සංපස්සේ සංස්කාර ධර්මය. ඒ තුන් නිසා හටගත් පරිදන්තාවය. ඒ කියන්නේ චක්කු සංපස්සේ ඇතිවන්න තමන්ගේ තියෙන්න ඕනේ මානසිකාර. දැන් අපි හිතමු ගොඩාක් දේවල් තියෙන දිහා අපි බලනවා. එක දෙයක් දිහා අපේ මානසිකාරයේ පැවැත්වුවේ නැත්නම් ඒ දැකපු දේ මොකක්ද කියලා සංඥාවක් අත තියෙනවා. ගෙදර ගියාට පස්සේ බොණ්ඩ කියලා කියලා කරලා බලන්න. ඊපැත් තියෙන දෙක බලන්න සිටින් තමන්ගේ මානසිකාරයේ දකින්න දේ අරමුණකේ යොමු කරේ නැත්නම් අපි හිත මේසුල බඩ ගොඩක් තියෙනවා අපි ඔක්කොම දකිනවා. මේ බැඳෙන්නට යම් බලුවක් පිළිබඳව තමාගේ මානසිකාරයේ පැවැත්වුවොත් තමයි මෙන්න මේ අහවල් දෙය කියලා තේරෙන්නේ. මේ මනෝ සංපස්සේ ජනිත වීමට මානසිකාර අවශ්‍යයි. දැන් මානසිකාර කියන්නේ සංස්කාර ධර්මය. කියන්නේ මේ මනෝ සංපස්සේ කියන්නේ ධර්ම සංපස්සේ කියන්නේ සංස්කාර ධර්මය. එතකොට ඇහැට පෙනුණු රූපයේ දැක්වීම සිතින් පහළ වූ චක්ඤ්ඤා සංස්කාරයක් වෙනවා. ඒක සංපස්ස සංස්කාරයක්. වේදනාව මොකක්ද? අපිට උනේ විදිහට ඇටිච්ච නැති යන වේදනාවක් නෙවෙයි. හේතුන් නිසා පහළ වෙමින් නැති වෙමින් නැති වෙමින් යන සංස්කාර ධර්ම සමූහයක් නාම ධර්ම සමූහයක් ඒක නිසා එතන තියෙන්නේ සංස්කාර කොටට ඇති වෙන්නේ නැති වෙනවා. ඒ පිළිබඳ සිතිවිලි තුනකින් හොඳයි නරකයි ලස්සනයි නීරි උසස් පහන් ඒ නිදාකාර සිතිවිලි තියෙනනේ කරුණාව මෛත්‍රිය ඕනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කවදාකවත් සිතිවිලි කරපන්න මේ සිතිවිලි ඔක්කොම මේ සිතිවිලි ඒ ආකාරයෙන් පැවැත්වීමට අවශ්‍ය ආකාරයේ මනස සැකසු නිසා මනස තුළින් ජනිත වන සංස්කාර ධර්මයි මෙතන තියෙන සංස්කාරයන්ගේ ඇදීමින් නැතිවීම යාමක් කර වෙන දෙයක් නෙවෙයි. එතකොට ඇහැ දෙන රූපය දැක්කේ ඇහෙන් ඇහැ නිසා එතකොට මේ ඇහැ කියන්නේ අනිත්‍යයක් නෙවෙයි රූප සංස්කාර කොටස. පඩවිය ආපෝතේජෝ වායු ධාතු වල ප්‍රසාද රූපේ තමයි ඇයි ඒ රූප බබා කියන කොටසින් හඳුන්වන්නේ. ඒකෙම ඒ දහස් පතරම ප්‍රසාදත්වයටපත් වීම නිසා පැහැදිලි ස්වરૂපයකටපත් වීම නිසා ඒක ඇතිලා තියෙනවා. බාහිර රූපයද ඇහැට පෙනෙන රූපයත් අර පඩවි ආදී මූල ධාතු අතරින් හැදිලා තියෙන රූප සංස්කාර. එතකොට මෙතන තියෙන්නේ ඇහැයි ඇහැට පෙනෙන රූපයේ රූප සංස්කාර වෙනවා. ඒ නිසා පහළ වූ තමාගේ සංකාමයේ තහළ වූ පහළ තුළ පහළ වූ සංස්කාර ධර්ම නාම සංස්කාර ධර්ම වෙනවා. ඒක පැහැදිලිව තේරුම් ගන්න. මේ සංස්කාර ධර්ම ඇති වෙමින් නැති වෙමින් යාමක් හැර රූපය බලනවා කියලා කියන්නට කිසිවක් නැහැ. රූපේ ආස්වාද කරනවා කියලා කියන්නට කිසිවක් නැහැ. රූපේ කෙරේ ගැටෙනවා කියන්නට කිසිවක් නැහැ. කවදාකාරින්වත් අපි ඒක අත්දැකීමේ කරලා දක්වන්නට හැකියාවක් නැහැ. තියෙන්නේ සත්‍ය වශයෙන්ම මෙතන සංස්කාර සංස්කාර ටිකක් ඇතිවෙන්නේ පැවතෙන්නේ නැති නිසා. මේක හරියටම නාසයට දිවට ශරීරයට මනසට ඇහැට වගේම කන. මේ සෑම ඉන්ද්‍රියන්ටම මේ ඇය gedara ගියාට පස්සේ සමාධිමත් සිතකින් පතුරවල බලන්න මම මේකේ කතාව. මේ බැලුවට පස්සේ Tamanට තේරෙනවා නම් ඇහැ තියෙනවා ඇහැට රූප ගැටෙනවා ඒ ඒ අසුර කරගෙන අර කියපු පංචස්කන්ධ ධර්මයන් සංස්කාර ධර්මයන් උදේ ගලාගෙන යනවා. කන තේනවා, ශබ්ද තේනවා, කනට ශබ්ද හමු වීම නිසා මේ පංචස්කන්ධ ධර්මයන්ම තමන්ගේ సంతානය තුළ ඇතිවෙමින් නැතිවෙමින් යනවා නාම රූප සංස්කාර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නාසයටත් මෙහිමයි, දිවටත් මෙහිමයි, කයටත් මෙහිමයි, මනසට කොහොම නාම සංස්කාර ධර්මයේ ගෙනින් නැතිනේ. එතන මොකකද කියන්නේ අගේ මොකකද කියන වචනාකම. ඇති වෙන සෑම සංස්කාර ධර්මයක් මෙතනම නැතිේ. මොකක් ඇතිවෙන? චක්ක විඥාන වුණා, චක්ක සංපස්සන, වේදනා වුණා, ඒ පිළිබඳ රූප සංචේතන වුණා, රූප විතක් වුණා, රූප විචාර වුණා. මොනවා හරි වෙන නම් වලින් අපිට හඳුනන්න පුළුවන්. කවරම් මේකෙන් හෙන්නුවත් ඒවත් ඔක්කොම සිල්සෙන් තියෙන සංස්කාර මේ සියලුම සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක හරියට දකිනවා නම් දැන් ඇහැගෙන විතරයි අපි මේ කතා කරන්නේ ඇහැට පෙනෙන රූපයේ තුල රූපාරම්මණයක් තියෙනවා කියලා දකින්නට පුළුවන් රූපාරම්මණයක් තියෙනවා කියලා දකින්නට බෑ රූපාරම්මණයක් නැහැ එතන එතකොට ඇහැ අපි අභ්‍යන්තර ආයතන වශයෙන් කතා කරේ ධර්මායතනයේ වශයෙන් සංඛායතනය කියලා මෙතන කියන්නේ යමක් තියෙනවා. ඇහැට පෙනෙන රූපය පිළිබඳ දැකනද රූපය පිළිබඳ අර කියන ලද වේදනා සංඥා සංඛාර මඤ්ඤාණ යන සිතිවිලි ධර්ම සමුදාය චක්කු විඥානය සහිතව මේ සියල්ලම තමාගේ සිත තුළ පහළ වූ නාම ධර්ම සංස්කාර රාශියක්. මේ නාම ධර්ම සංස්කාර දාසේ හිත තුළ ඇහැට ගිහිල්ලා අමුණවුවත් අමනුවාට පස්සේ අපි කියන එකක් හරිනේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඇහැ ඒ පාඩිය ඔය පවතිනවා. කන්නාඩියක් තියනවා නම් මොන රූපයක් ආවත් ඒක ඇතුළේ පිළිබිඹු දිස්සන වාසේ ඇහැ තුළින් ඒ දෙමේ පිළිබිඹු දිස්සීම සිදු වෙනවා. ඒවා විඥාන බවට පරිවර්තනය වීමට යම් නම් හේතුන් තියෙනවා. ඔය ශරීරයේ ක්‍රියාකාරීත්වය, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය, මනසේ නිසි පරිදි ක්‍රියාකාරී භාවය, ඒ කියන්නේ මනස අක්ෂිය තත්ත්වයටපත් නොවී පැවතීම ආදී විවිධ කර්ම කියන ඒ කරුණ රාශිය එකතු වීමත් තුළින් මේ නාම සංස්කාර ධර්මයන්ගේ පහළ වීම සිදු වන සංස්කාර ධර්ම ඇතුළත්. එතකොට සක්කා රතනය කියන කතාව සම්පූර්ණ සත්‍ය කතාවක් නෙවෙයි. රූපායතනය කියන කතාව බොරු කතාවක්. එහෙමනම් ඒ අනුස්ථාවෙන් මෙයා හිතා ගන්නට පුළුවන්, හිතා ගන්න ඕන, තේරුම් ගන්න ඕන සෝතායතනයේ සද්ධායතනයේ කියන දෙක. ගහනායතනයේ ගන්ධායතනයේ කියන කරුණු දෙක. ජීවායතනයේ රසායතනයේ කියන කරුණු දෙකත් කාය ආයතනේ මන ආයතනේ කියන කාය ආයතනේ පොට්ටබ්බ ආයතනේ කියන එකත් ඒ වගේම මන ආයතනේ ධම්ම ආයතනේ කියන සිස්සෝ අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳ කර්ම තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ Tamanට තේරෙනවා නම් මෙතන ආධ්‍යාත්මික ආයතනක් කියලා දෙයක්වත් නැහැ. බාහිර ආයතන කියලා දෙයක්වත් නැහැ. මෙතන තියෙන්නේ විශාල මුලාවක්. එතකොට මේ ඇහැට රූපේ පෙනුනට පස්සේ ඔය විදිහට පංචස්කන්ධ ධර්ම ඇති වෙනවයි කියලා කියන්නේ නාම සංස්කාර සංස්කාර ධර්ම නාම සංස්කාර රූප සංස්කාර මේව ඇති වෙනකොට සිත තුළින් චිත්ත සංස්කාර ඇතිවීමක් නැතිවීමක් තියෙනවා මේ දකින්න ලද රූපේ ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි මේ කොච්චර ලස්සන ආදි වශයෙන් අපි වචන පිට කරනවා වෙන්නේ පුළුවන් නැත්තම් එයා දුෂ්ටයි කතරයි නපුරුයි මට මෙහෙම කළා මෙහෙම කළා කියලා වචන පිටෙන්නේ පුළුවන්. වචන පිටුනේ නැත්තම් හිත තුළින් විතක් විචාර දරාගෙන යamak කියන්නත් පුළුවන්. එතකොට වචී සංස්කාර දන්ත වීමක් පිළිගන්න. ඒතනක් තියෙන්නේ සංස්කාර ටිකක් ඇති නැති යම විතරයි. වචන පිටකනොත් ආන්තිශක්නේ සංස්කාර ගොඩක් ඇති වෙන ප්‍රයත්න නැති නැහැ. අපි හිතමු මේ දකින්න ලද රූපේ අරගෙන අපි අලස්සන මල මේක කඩා ගන්නට ඕනේ කියලා කායික ක්‍රියාවක් කරා. මේක සිඳින්නට ඕනේ කියලා සිඳපන්. අපි ඕන උදාහරණයක් ගන්න. එතකොට මේ විදිහට අපි කාර්ක සංකේත හිතලා පණින්න ඕනේ කියලා හිතන කන්න ගන්න ඕනේ කියලා හිතන ගන්න එලවන්න ඕනේ කියලා හිතන එලවනවා මේ අදි කායික ක්‍රියා කරනවා මේ සෑම කායික ක්‍රියාවම මොකද්ද සංස්කාර ධර්ම ටිකක ඇතිවීම කරමින් ඇතිවෙනවා මේක හරියටම තේරුම් ගන්නට පුළුවන් සත්‍යයේ තිබුණොත් අරහේතම තමාට අවබෝධ වෙනවා නම් සත්‍ය දැකලා ආධ්‍යාත්මික ආයතනක් නැහැ ලෝකේ බාහිර ආයතනක් නැහැ බුදු සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා යස්සපාරං අපාරං මා පාරං පානං විජ්ජති විතරදරං විසංගතං සමහං රෝමී බාහනා යම් කෙනෙකුට මේ බාහිර ආයතනක් අභ්‍යන්තර ආයතන කියන එක පාරාපාර නවිජ්ජති විද්‍යමාන නොනන. හිතන්නේ ඇහැ විද්‍යමාන වෙන්නේ නැහැ, ඇහැට පේන රූප විද්‍යමාන වෙන්නේ නැහැ කියන කතාවක් කියනවා නම් මේක වැරදිනේ. ඇහැ තියෙනවා. ඒ කියන්නේ සම්මත වශයෙන් කතා කරනොත් ඇහැ තියෙනවා. ඇහැට පේන රූප සම්මුති වශයෙන් කතා කරනොත් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කියන යත්ත පාරං අපාරං මා පාරාපාරං නවිජ්ජති. මේ ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන හය යම් කෙනෙකුට විද්‍යමාන නොවේ නෑ. විතද්දරං දරත නැති වූ විසංයුත්තං තොක්කෝගෙන බැදීන් ගැලූ තැනැත්තාට මම කියනවායි මහණෙනි තමහම් දෝමේ බාහ්මනම් බාහ්මනයයි කියලා බාහිත පාපෝති බාහ්මනෝ ලාස්සෝ කෙනෙක් කියලා ඔක්කොම පාපයන්ගෙන් නිදහස්ව කෙනෙක් කියලා මේ අපි කියන ප්‍රායෝගික ධර්ම සම්පූර්ණ වශයෙන් සත්‍යය කියලා ඔප්පු කරන්නටයි මම ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධාතාවක් ඉදිරිපත් කරේ. නැත්තම් මේ අය හිතන්න පුළුවන් මේවා මේ බුදුහාමුදුරුවෝ කියපු දේශනාවලට අනුරුද්ධයි කියලා. නෑ ප්‍රායෝගික ධර්ම බුදුහාමුදුරුවෝ කොතනින් කිව්වත් කොතනින් හරි මට ඔක්කොම පෙන්වන්න පුළුවන් මේක මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට මේ විදිහට හරියට බැක්කොත් එහෙම මේ එදිනදා ජීවිතයේදී කටයුතු කරනකොට ඇද රූප දැකලා මොනවද ඔය සංස්කාර ගොඩක් ඇතිලා නැතිලා යනවායි කියලා හිතන්නත් පුළුවන්. කනට කඩවන්නට පස්සේ ආ සංස්කාර ටිකක් ඇතිලා නැතිලා යන කියලා Tamanට අවබෝධ වෙනවා නම් නාසයට ජීවිත ශරීරයට මනසට සිටියාවට පස්සේ මේ නාම සංස්කාර රූප සංස්කාර ඇතිලා නැතිලා යනවා මෙතන වෙන දෙයක් නැහැ කියලා Taman අවබෝධ කරගන්න සිටිනවා නම් කොතරනම් දැනසීමක් ලබන්නට පුළුවන්ද කොතනද ඇලීමක් ඇතිවන්නේ කොතනද ගැටීමක් ඇතිවන්නේ ඇතිවන්නේ නැහැ ගැටීම් ඇතිවන්නේ නැහැ සිත නැදහත්ද හරින් අපිට හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් කිසිම අරමුණක් කෙරේ ඇලීමක් ඇතිවන්නේ නැහැ කිසිම අරමුණක් කෙරේ ගැටීමක් ඇතිවෙන්නේ නැහැ සිත නැදහත් තබා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා ඊට අමතරව ඉදින්තර ජීවිතයේදී මේ ආකාරයෙන් නිෂ්පරිද අවබෝධ කරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් තමාගේ සිත ස්තනසුම් ප්‍රේක්ෂිත සංසම්ම තබා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා සම්බන්ධයේ කරුණු පිළිබඳව මේ ඉස්පදේශය මට කෙනෙක් කතා කරලා යන්තම් කරුණු ටිකක් අපි ඉදිරිපත් කරන දේශනාව සහ එයාට කොහොමදලා කියන ස්වාමීන් වහන්සේ මේ ධර්මය මම අවබෝධ කරේ නැහැ. නමුත් දෙලින්දා ජීවිතයේ ජීවිත ජීවිත ප්‍රශ්න වලට මම මුහුණ පානවා නෙවෙයි ගැටළු වල දුක්ඛම් කරවල මුහුණ පානවා. මේ හැම වෙලාවෙම සංස්කාරයක් ඇති වෙනව නැති වෙනව කියලා හිතලා මම හරි සැනසීමකින් ඉන්නවා ස්වාමීන් වහන්සේ කියලා මට නිකුම් කර කතා කරලා කිව්වා. මම මේ කතාව කිව්වේ මේ ධර්මයේ තියෙන සාන්දිටික ගුණය දෙන්නීමට මේ ජීවිතයේදී මේ ධර්මය අත්දකලා යම් කිසි යමකට යම් කිසි සාන්තියක් යම් කිසි සහනයක් මේ ජීවිතයේ තුලදීම ලබන්නට පුළුවන් නිවන කෙසේද? නිවන ලැබීමට අවශ්‍ය වන ආකාරයෙන් කටයුතු කිරීමයි ඊළඟට කියන්න තියෙන්නේ. මේ ආකාරයෙන් අපි මේ සියලුම ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි ඉස්ලාම් මාර්ග දකින්න කුටි සංස්කාර ධර්ම, රූප සංස්කාර ධර්ම, නාම සංස්කාර ධර්ම විනා අන් කිසි දෙයක් මේ ලෝකේ නෑ ආධ්‍යාත්මික ආයතන නෑ බාහිර ආයතන නෑ මේ ඔක්කොම සංස්කාර මේවා සංස්කාර කියලා හිතන්නේ සංස්කාරය මේවා දැක්කේ සංස්කාරය මම නෙවෙයි මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි අනිත්‍ය නිසාම කිසිම සංස්කාරයක් ආත්ම කියලා ගන්න දෙන්නේ කියලා හරියට දකිනවා නම් සිත සම්පූර්ණයෙන්ම නිෂ්ඵල වෙනවා සංසංගෝ නිවිග්‍ය සාන්ත දෙවීමකට පත් වෙනවා මේ ශාන්ත දැනීම කියන්නේ මේ කයි හා සිටියේ පවත්නා වූ වහාලම කියන්නේ අඩියම කියන සත්‍යය. ගහක නම් ගයේ මුල් මුදුන් මුලේ අඩියම කියන සත්‍යය. ඒතකොට මුදුන් මුලේ බඩේට තව මුල් තියෙනවා. ඒ ගහ තියෙනවා. ගහේ අතුපතර තියෙනවා. කොළ මල් ගිහි පොක පැතිරිලා තියෙනවා. මේ මාර්ගයේ අර ඒ සියුම් සිතට ප්‍රථමයෙන් කියන සියලුම දේවල් ඇහැ රූප කන නාසය දිව ශරීරය මනස මේ තමත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අරමුණු හැම වෙලාවෙම විවිධ ආකාර රූපය තියෙනවා දේශය තියෙනවා කුසල්ල තියෙනවා අකුසල්ල තියෙන මේ ඔක්කොම කුසල ඇත්ත වශයෙන්ම පහත් සංස්කාරයක් අකුසල පහත් සංස්කාරයක් මට නම් එතකොට මේ මහත්ව සංස්කාර ධර්ම දලා යෑම සිදු වෙනවා මේ හේතුන් නිසා ඇති වෙන්නේ නැති වෙන සංස්කාර ධර්ම කියලා ඕක තමයි මම කියලා ගන්න. ඊට පස්සේ අන්තිමට තුනා සියුම් දැනීම දැනීමක් කියන එක. මේ සියුම් දැනීම කියන එක සංස්කාරය. මේ සියුම් දැනීම පහළෝනේ අන්තිශාප නිසා නෙවෙයි. මේ සියුම් දැනීම පවතින්නේ අන්තිශාප නිසා නෙවෙයි. මේ ජීවිතයේ මේ ශරීරයේ ජීවත් වීමේ ශක්තිය ජනේ ප්‍රාණිය තිබෙන නිසා එකක්. දිගින් දිගට මේ ප්‍රාණය පවත්වාගෙන යාමට අවශ්‍ය වූ ආශ්‍රක්තිය දීම දෙන කාරණා. මානසික ක්‍රියාශීලී භාවයේ පිටීම කඳුන්න කාරණා. හතර වෙන කාරණාව කර්ම ශක්තියට මේ කර්ම හතරේ හේතුන්ිෂ්කා පහළ වී යන සංස්කාර ධර්මයන් තමයි ඒ අන්තිමට ඉතිරි වෙන්නේ. මේ සියලුම සංස්කාර මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියලා හරියටම පැහැදිලිව දකිනකොට නිවනට සිත පත් වෙනවා. යම් කෙනෙකුට තවත් එහාට කටයුතු කරන්න පුළුවන්. මේ සියලුම සංස්කාර පහනක් නියුන් වාසේ දිවි යන දැකීම තුළින් ඒක දකින්නේ මේ ජීවිතේ පවර්ණාන්තේ කල් මරණා තාක්කල් මේ සියුම් දැනීම මාත්‍රය අර කියපු හේතු තිබෙන තාක්කල්ම ඔහි පැවැතෙන පැවැතෙන යනවා. යම් අවස්ථාවකදී මේක මරණයටපත් වෙනවා නම් ස්වාභාවික වශයෙන් සංස්කාර ධර්ම වැඩිමින් නැති යමක් සිදුවන්නේ මරණයේදී ස්වාභාවික වශයෙන් මේ නාම රූප සංස්කාර ධර්මයන්ගේ නැති වීම සිදුවන්නේ එතකොට අපි මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා මොනවත් අරගෙන නැතුව මේ සියල්ලම මේ වචනේ කියන චන්දරාගය ඇලීම බැඳීම සම්පූර්ණයෙන් පහ කරලා සිටිනවා නම් මේ අන්තිම දිටුවේ කියන නිවි මේ කියුම් දැනීම මාත්‍රය සහනක් නියුනාසේ නිවෙනවා නිවෙනකොට ඒකට අනුපස්තිතව තවසිතක් පහළවන්නට ඉඩක් නැහැ මොකද ඒකට අනුතල දෙන පසුපසින් ක්‍රියාත්මක කරන චිත්ත සංස්කාරයක් නැහැ කර්ම සංස්කාරයක් නැහැ ඒක නිසා එතනම නිවි යනවා ඒ නිවි යනකොට පේනවා සම්පජානස්ස ප්‍රවර්ත පරිආදානෝ පඤ්ඤා පරිවිපාණේ නානන්දේ මේ සියල්ලම නිවි යාම ප්‍රඥේ නුවණ තමයි මහණෙනි පිරිනවම් කියන්නේ ප්‍රඥේ පිරිනවම් කියන පිළිබඳ නුවණ කියනවා. ඒ ඥාණය තමාට පහළ වෙනවා පහළ වෙනකොට සීනා ධාතී විසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයම් නාතරං විත්තරාති පජානාති කියන කතාව සමාගේ හඳුතුමින් තමාටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ප්‍රකලේකුතේ කරා කරන්නට වෙන දෙයක් නැහැ. මේ මේක තමයි අන්තිම ආත්මේ මේ පසු මගේ ධාතිය නෑ. ධාතිය ශේතලා කියන සමාන්තරන අවබෝධ මේ தත්ත්වයට පවා මේ භාවනාව තුළින් මේ ආසන භාවනාව තුළින් කටයුතු කිරීමේ කෙනෙකුට ඒ අර தත්ත්වය පවා අත්දකින්නට පුළුවන් එසේ නුඹ පහළ පළ මාර්ගවල අත්දකින්නට මේ ආසන භාවනාව හේතුන් උපකාර වෙනවා ඒකේ නැත්නම් එදිනදා ජීවිතයේදී කටයුතු කිරීමේදී හමු වන විවිධ ගැටලු සංකටවල දුක් දුන්නස්සාරී අවස්ථාවලදී මේ බුද්ධ සංස්කාර ධර්ම ඇදී නැති යනවා නේද කියලා හිතලා සිත සැනසීමකින් ශාන්ත වූ උපේක්ෂිත තබා ගන්න ධර්මයේ ධර්මයේ වාදිනවා. ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේ ඇතර මේකේ කාරණා කවදා හරි දවසක පැහැදිලි වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සමාන්තම අවබෝධ වෙලා මේ හොඳ සංස්කාර ධර්ම සියල්ලම කෙරේ පවත්නා ඔක්කොම ඇති වෙනවා පවතිනා නැති වෙනවා එසේනම් මේවා කෙරේ කිසිම ඇලීමක් සංදයක් රාගයක් බැඳීමක් ලබා ගන්න හේතුවක් නෑ. දැන් උදාහරණයක් ගන්න මේ ඇහැට අපි ඇවිල්ලා ඉන්නවා මම මේ මගේ කියලා. මේක කොච්චර ඇදෙදී බැඳි බැඳි හිටියත් ඒකේ පාටි ඇති ඇති නැති නැති යනවා. ඔය අනිත්‍ය ගැන දුක් දෙන අනාත්ම වෙන ඒවා කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ මෝඩකම නිසා. මේ මෝඩකම සිටින් බැරේ ගියා නම් බැරේ ගියාට පස්සේ එතන නිදහස් භාවයක් නිබ්බාවයක් ඇති වෙනවා. විමුක්ත සිතක් උද්ගත වෙනවා. එතකොට මේ ඇදත් මේ ධර්මශ්‍රවණය කිරීමේ කුසල ශක්තිය තුළ මේ දානේ දීප කුසල සත්‍යය දෙවිල උපකාර වෙලා විශේෂයෙන්ම ධර්මශ්‍රවණය කිරීම කුසල සත්‍යය තුළ ඒකාන්ත වශයෙන්ම මේ සියලුම සංස්කාරයන්ගෙන් විරහිතව ඒ සංස්කාර විදේත නිවනට සිතපත් කර ගැනීමට මේ ප්‍රසප්තියෙන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතනින් ඉවර කරනවා දෙවියන්ට දෙන්නේ මෝ ආකාශත්හාරි කියන පාඩේ කියන්නේ ආකාශත්හාරි මතා දේවානාගාමයි විකාපුඤ්ඤං තං අනුමෝදිතා කියන ලක්ඛන්ත ශාසනං ආකාශත්හාරි මතා දේවානාගාමයි විකාපුඤ්ඤං තං අනුමෝදිතා කියන ලක්ඛන්ත දේශනං ආකාශත්හාරි මතා දේවානාගාමයි විකාපුඤ්ඤං තං අනුමෝදිතා කියන ලක්ඛන්ත මන්තාන්ති ප්‍රාර්ථනා කරන ඉන්නා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාමෝ සතං සමාදමෝ සෝයාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා අමිච්ඡතු